ධර්මානුශාසනාව උතුම් වූ සී සද්ධර්මය දේශනා කිරීම සඳහා අද වැඩමාන්ටේ දුනේ අතිපූජනීය එල්ලාවල විතනන්ද ස්වාමින් වහන්සේ සෝතාපට්ටි අංග දේශනාවයි දේශකයන්න් වහන්සේ පසුගිය සති කිහිපය තුළ දේශනා කළේ. එහි අද අවසාන දේශනාව, දහවන දේශනාව පමණයි. සලහවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 गच्छामि तियम्पि बुद्धं शरणं गच्छामि तियम्पि बुद्धं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि तियम्पि धम्मं शरणं गच्छामि यम्पि सङ्घं शरणं गच्छामि तियम्पि सङ्घं शरणं गच्छामि यम्पि बुद्धं शरणं गच्छामि අපි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි අපි යම්පි ධම්මං සරණං ගච්ඡාමි අපි යම්පි සංඝං සරණං ගච්ඡාමි අපි යම්පි සංඝං සරණං ගච්ඡාමි නාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි දින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී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 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විකාශනය කරනු ලබන සෙනසුරාදා රාත්‍රී ධර්ම දේශනාවට සවන් දීමටයි සෑම දිනම සූදානම් වෙලා ඉන්නේ. මේ ධර්ම දේශනා මාලාව තුළ අපි පැහැදිලි කරගෙන ආවේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය වන ගිහියෝ පැවිදි ඕනම ශ්‍රාවකයෙක් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය අවබෝධ කරගන්න නම් පළමුව සෝතාපට්ටි අංග හතරක් සමන් ළඟ ප්‍රගුණ කරන්න ලබා ගැනීමට අවශ්‍යයි කියලා. ඒ සෝතාපට්ටි අංග හතරේ ප්‍රධාන අංගයක් තමයි යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය නැමැති සෝතාපට්ටි අංගය වර්ධවා තේරුම් ගැනීම හේතුවෙන් අපි අපි ළඟ සාමාන්‍යයෙන් තියෙන සාමාන්‍ය බෞද්ධයෙක් ළඟ වාක් වේලාවට පිළිතන සත්පුරු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ හා ධම්මානුධම්ම ප්‍රතිපදාව තමන් ළඟ තියාගෙන මේ යෝනිසෝ මනසිකාර්ය කියන ඒ අඩුපාඩු වෙච්ච සෝතාපට්ටි අංගය සම්පූර්ණ නොකර කාලය ගත කිරීම හුඟක් වෙලාට සිදු වෙනවා. මෙන්න මේ ස්වභාවය අත්හැරලා යෝනිසෝමනසිකාරයේ මොන වගේ දෙයක්ද ඒ වඩාගන්නේ කොහොමද කියන පැහැදිලි කිරීමේ මාලාවක් තමයි මේ ධර්ම දේශනා නවයකින්ම සිදු කරේ. අද 10 වෙනි දේශනාවයි. මේ සෝතපට්ටි අංග සූත්‍රයේ පැහැදිලි කිරීම මේ දේශනාවෙන් අවසන් කරනවා. මේ පින්වතුන්ට පැහැදිලි කරගෙන ආව සාරාංශ වශයෙන් යෝනිසෝ මනසිකාර්ය ලැබෙන ක්‍රමය සතර අතිපට්ඨානයේ වැඩිමින් ලබා ගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන්නකි මනසිකාරයට කියන නම. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරේ හදන අවස්ථාවේදී තියෙන මනසිකාරයයි. දැන් අපි මා සංසාරගත වන සත්‍යයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ඉන්න අවස්ථාවේ තියෙන අයෝනිසෝ මනසිකාරයයි. උදාහරණයක් විදිහට මේ ධර්මදේශනාවට සම්බන්ධ වෙනකොටත් අපිට කියන්නේ අයෝනිසෝ මනසිකාරයක් මිසක් යෝනිසෝ මනසිකාරය නෙවෙයි. යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ සතර සතිපට්ඨානීය වඩන අවස්ථාවේ. සතර සතිපට්ඨාන භාවනාවක් කරන අවස්ථාවක විතරයි. දැන් යෝනිසෝ මනසිකාරය වැඩිමෙන් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් සීල ශික්ෂාව සිල් රැකීමෙනුත් ඒ වගේම සමත භාවනාව මගින් සමාධි ශික්ෂාවක් සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් ඒ දෙකේම යෝනිසෝ මනසකාරය නෑ. යෝනිසෝ මනසකාරයේ පිහිටන්නේ ප්‍රඥා ශික්ෂාව තුලයි. එමනම් සතිපට්ඨානයේ වඩන විට යෝනිසෝ මනසකාරයේ තියෙනවා. මේ දේශනාවලින් පැහැදිලි කරා නිවේශවල ගත කරන සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරන පින්වතුන් පින්වතුන්ට ඉතා පහසුවෙන් යෝනිසෝ මනසිකාරය ලබා ගන්න සක්මන් භාවනාව ඒ වගේම ආනාපාන සති භාවනාව යොදා ගන්න ආකාරය. ඒකම <clears throat> මේ යෝනිසෝ මනසිකාරය වඩ아가න යන ශ්‍රාවකේකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. බාධා කරන ධර්මතා 10ක් තියෙනවා. යෝනිසෝ මනසිකාරයේට පාක්ෂික ධර්ම 37ක් තියෙනවා කියලා. යෝනිසෝ මනසිකාරයට බාධා කරන ධර්මය යෝනිසෝ මනසිකාරයට බාධා කරන ධර්මය මාර්ගපාක්ෂික ධර්ම දෙසත් ඒ වගේම යෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම දෙසත් ධර්මානුකූලව අපිට තේරුම් ගන්න පුළුවන්. මාර්ගපාක්ෂික ධර්මයක් තියෙනවා බෝධිපාක්ෂික ධර්මයක් තියෙනවා. සතරාතිපට්ඨානේ වඩනකොට යෝනිසෝමනසිකාර්ය පුරුදු කරනවා පුරුදු වෙනකොට පුහුණු වෙනකොට අපිට බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා වගේම මාරපාක්ෂික ධර්ම යටපත් වෙනවා. දැන් මාරපාක්ෂික ධර්ම 10 ගැන විස්තර කරා බෝධිපාක්ෂික ධර්ම ගැනත් අපි විස්තරයක් සිදු කරා. යෝනිසෝමනසිකාරය වැඩෙනකොට මාරපාක්ෂික ධර්ම 10ක් යටපත් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37ක් වැඩෙන බව පැහැදිලි කරා. දැන් එතෙන්දී මේ පින්වතුන් වටහා ගන්න ඕනේ යෝනිසෝමනසිකාරය සම්පූර්ණ වෙන අවස්ථාවේදී මාරපාක්ෂික ධර්ම 10ම යටපත් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම 29 සම්පූර්ණ වෙන්න ඕනේ. බෝධිපාක්ෂික ධර්ම 29 සම්පූර්ණ වෙන තැන ඇති වෙන ධිට්ඨිය තමයි සම්මාදිට්ඨිය. එහෙනම් ඒ සම්මාදිට්ඨිය ලැබෙනකොට ශ්‍රාවකයාගේ අර සෝතාපට්ටි අංග හතරම පිහිටලා තියෙන්නේ, වැඩිලා තියෙන්නේ, සම්පූර්ණ වෙලා තියෙන්නේ. දැන් මේ අනුව තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු සංසාර විමුක්තිය ගිහිව පැවිදි ශ්‍රාවකයෙකුට ලැබෙන්නේ. නමුත් හුඟක් අය විශ්වාස කරලා කරනවා වෙනත් ක්‍රමවලට මේ කියන සංසාර විමුක්ති මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කියලා. ඒකම අපි පහුගිය ධර්මදේශනාවේදී පසුගිය ධර්මදේශනාවේදී මතක් කරලා දුන්නේ හිත වෙනස් කාරණයක්. මේ යෝනිසෝමනිස්කාරයේ වඩලා යම්කිසි පුද්ගලෙක් ඒ තමන් ළඟ තියෙන මාරපාක්ෂික ධර්ම 10 යටපත් වෙලා තමන්ගේ බෝධිපාක්ෂික ධර්ම අ 29ක් සම්පූර්ණ කරලා සම්මාදිට්ඨිය එනකොට එන්න සම්මාදිට්ඨියෙන් ලැබුණට පස්සේ නැත්නම් යෝනිසෝමනසිකාරයේ දිනු කරනකොට පුහුණු වෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ ශ්‍රාවකයාට ආනිසංස හතක් ලැබෙනවා කියලා. මේ ආනිසංස හත ගැන විස්තර වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. මේ ආනිසංස හතෙන් හත පැහැදිලි කරා ගිය ධර්මදේශනාවේදී එකක් විස්තර කරනවා. ආනිසංස හත නම් කරලා තියෙන්නේ සත්තාන විසුද්ධිය තමයි පළවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංසය ශෝකය සමතික්කමාය වීම දුක ශෝකය සමතික්කමාය වීම දෙවෙනි ආනිසංසයයි. ඒ වගේම තුන්වෙනි ආනිසංශය පරිදේවේ සමතික්කමාය වීම. ඒ වගේම හතරවෙනි ආනිසංශය දුක අත්ංගමාය වීම. පස්වෙනි එක දෝමනස්සේ අත්ංගමාය වීම. ඒ වගේම හයවෙනි එක ඥායස් අධිගමාය මාර්ගඵල ඥාන ලැබීම. නිබ්බානස සත්‍ය ක්‍රියාව කියන්නේ හත්වෙනි ආනිසංශයයි. සාතන් වහන්සේ බවට පත් වීම. එහෙනම් මේ යෝනිසමනසිකාරයේ වැඩිමෙන්මයි ඔය කියන සියලු ආනිසංස ලැබෙන්නේ. දැන් මෙන්න මේ ආනිසංස හත හැර සතිපට්ඨාන භාවනාවක් වැඩිමෙන් වෙනත් ආනිසංස ලැබෙන්නේ ශ්‍රාවකයෙකුට. මේ ආනිසංස හත පමණයි ලැබෙන්නේ. එනිසාවෙන් සමාජයේ ඉන්න හුඟක් අය මේ ශ්‍රාවකයෝ දැනගත යුතුයි. සතිපට්ඨාන භාවනාව වැඩුවට ධානය වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. ධානය කියන ඒවා ලැබෙනවා කියලා අතිපට්ඨානෙ වැඩි. ආනිසංසහතේ නෑ. නමුත් යම්කිසි පුජ්‍යලේ මේ සතිපට්ඨාන භාවනාව සාර්ථකව පුහුණු කරගෙන යනවනම් තමන්ට මේ භාවනාව හරියාකාරව සිදු වෙනවද නැද්ද මේ කාරණේ විසඳගන්න හැකියාව තියෙනවා මේ ආනිසංශ වල මුල් ආනිසංශ ටික ගැන සැලකිලිමත් වුණා එහිදී පළමු ආනිසංශය සත්තානං විසුද්ධියා කියන ආනිසංශය අපි පැහැදිලි කරා එය පංච නීවරණ යටපත් වීම කියලා. නමුත් මේ පංච නීවරණ යටපත් වීම කියන දේ හඳුනගන්න අපහසුයි ශා วก යෙකුට. නමුත් එතනින් එහාට මේ සතිපට්ඨානයේ කාලයක් වඩනකොට අර බොජ්ජංග ධර්ම, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම වගේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන කාලවලදී එයාට හඳුනගන්න පුළුවන් එක අනුසංශයක් තමයි ශෝකය සමතික්කමාය වෙන ගතිය. ශෝකය පරිදේවිය සමතික්කමාය ගුණයට එනවා. එය ශ්‍රාවකයාට තේරුම් ගන්න පුළුවන් මොකද මේක ලෞකික ස්වરૂපයක් ලෝකෝත්තර නෙවෙයි. ඒ වගේම දුක, දෝමනස්සය, අත්ංග මාය කියන ගුණයන් තරමද්දුරට වටහා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආනිසංශ හතර ගැනයි අපි හොඳින් සලකා බලන්න වෙන්නේ. ඊළඟට පස් හයවෙනි ආනිසංශය හා හත්වෙනි ආනිසංශය ලෝකෝත්තරයි. මාර්ගඵල ඥාන සම්බන්ධයි. ඒතකොට සෝවාන් වුණාද නැද්ද? ඒ වගේ ඒවා ඇත්තටම තමන්ට තීරණය කරන්න ශ්‍රාවකයාට තීරණය කරන්න හෝ වෙනත් ශ්‍රාවකයෙකුට තීරණය කරන්න පුළුවන් ධර්ම විදිහට බුදුහාමුදුරු දේශනා කරන්නේ අනිවාර්යයෙන්ම සතිපට්ඨානය වැඩිම තුල මේවා ලැබෙන බවයි බුදුහාමුදුරු ධර්මයෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් අපිට මාර්ගඵල ඒ කියන්නේ හයවෙනි ආනිසංසේවන ඥායස්ස අධිගමාය හා නිබ්බාන සත්‍ය ක්‍රියාය කියන ආනිසංස දෙක තීරණය කරගන්න යන්නේ නැතුව ඊට මෙහා තියෙන ආනිසංශ සාර්ථක නම් ඒ ආනිසංශ වල ಗುಣ තියෙනවා නම් ඒ ශ්‍රාවකයාට නිහතමානීව තේරුම් ගන්න පුළුවන් මම මේ සිදු කරන සතිපට්ඨාන භාවනාව නැත්නම් මම වඩන යෝනිසෝ මනසිකාරයේ සාර්ථකයි කියලා. ඒක නිසාවෙන් දැන් අද දවසේ අපි මේ අවසාන දේශනාවේදී කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න යන්නේ මෙන්න මේ ආනිසංශ හතර ගැනයි. ශෝක පරිද්දවානම් සමතික්කමාය කියන ආනිසංස දෙක ඒ වගේම දුක්ඛ දෝමනස්සානම් අත්ංගමාය කියන ආනිසංස දෙක මොන වගේ එකක්ද? බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොන වගේ ධර්මයක්ද මේ? ශ්‍රාවකයෙක් මේ තේරුම් ගන්න උත්සාහ ගන්නේ කොහොමද? වටහා ගන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම සතිපට්ඨානයේ වැඩිම තුලින් ලැබෙන ඵලයක් මේ ආනිසංසයක්. එහෙනම් සතිපට්ඨාන භාවනාව නැමැති කෘත්‍යය තුලින් ලැබෙන ඵලයක් නම් ඒක සාකච්ඡා කරලා ඉගෙනගෙන දැනගන්න බැරි වෙන්න ඕනේ. පළමුව තේරුම් ගන්න එකයි. කාටවන්‍ය තරකානුකූලව ඉගෙනගෙන හෝ විස්තරයක් අහලා පොතක් කියවලා දැනගන්න පුළුවන් අනුමාන ඥානයක් විතරයි. නමුත් සතිපට්ඨාන භාවනාව වඩන පින්වතුන්ට මම මේ කියන කාරණා ටික ප්‍රායෝගිකව සමහර විට දකින්න පුළුවන් වෙයි. හඳුන ගන්න පුළුවන් වෙයි. හඳුනගත්තොත් යා කරගෙන යන භාවනාව සාර්ථකයි. වැරදි නෑ. න්‍යායාත්මකව මේ දේ දැනගත්තා කියලා කාටවත් වෙන යහපතක් නෑ. බුදුහාමුදුරේ එහෙම න්‍යායාත්මකව ධර්මයේ දැනගත්තා කියලා මේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා සඳහන් කරන්නේ. ප්‍රායෝගිකව සතිපට්ඨානයේ වැඩුවොත් මේ ධර්ම Taman ළඟ තියෙනවා කියලා අවබෝධ වෙවි. හරියට වඩලා තියෙනවා. දැන් බලමු මේ කියන ආනිසංස හතර ඉස්සෙල්ලා මොන වගේ ධර්මතාවද මේ කියන්නේ? මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුක්ඛ දෝමනස්සානං අත්ංගමය. ඒතර ආනිසංස දෙකක්. දුකයි දෝමනස්සයයි. අත්ංගමය වෙනවලු සතිපට්ඨානයේ පුරුදු කිරීම තුළ. අත්තංග මායම් කියන එකේ තේරුම මමත්තේ මගේ නෙවෙයි වෙන්නේ. දැන් දුක මගේ වීම සංසාරගත සත්‍යයගේ ස්වરૂපයයි. දෝමනස්සේ මගේ වීම සංසාරගත සත්‍යයගේ ස්වરૂපයයි. සතිපට්ඨානයේ වඩලා යෝනිසෝමනසිකාරයේ දිනු වෙනකොට යෝනිසෝමනසිකාරයේ තියෙන අවස්ථාවේ ශ්‍රාවකයාට ලැබෙන ආනිසංසයක් තමයි දුක මගේ කියලා ගන්න නැතිකම. දුක මට අයිති එකක් නෙමෙයි වෙන්නේ. ඒක තමයි අත්ංගමයි කියන්නේ. දෝමනස්සය අත්ංගමයි වෙනවා. දෝමනස්සය මගේ නෙමෙයි වෙන්නේ. දැන් මේ පින්වතුන්ට තියෙන අයෝනිසෝමනසිකාරය. බනහන හින්දා. ඒක හින්දා දුක මගේ. දෝමනස්සයත් මගේ. මේක මේ අයෝනිසෝමනසිකාරයෙන් කොච්චර ජීවත් වුණත් දුක මගේමයි. දෝමනස්සයත් මගේමයි. නමුත් සතිපට්ඨානේ වඩලා යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට දුක මගේ නෙවෙයි. දෝමනස්යත් මගේ නෙවෙයි. එතකොට යානිසංස ලබන්න නම් ඒ ගානට සතිපට්ඨානේ වඩන්න. රහතන් වහන්සේ දිහා බැලුවම හැම මොහොතේකම දුක මගේ වෙන්නේ අත්ංගමය වෙලා. රහතන් වහන්සේගේ හැම මොහොතකම දෝමනස්ය අත්ංගමය වෙලා. මොකද හේතුව රහතන් වහන්සේ වැඩ සිටින්නේ හැම වෙලෙම යෝනිසෝ මනසිකාරය. අපිට යෝනිසෝ මනස අයෝනිසෝ මනසිකාරයේ තියෙනකොට දුක මගේ වෙනවා. දෝමනස්සය මගේ වෙනවා. ඒක අත්ංග මාය කියන ගුණය නෙවෙයි. දැන් ඊළඟට තේරුම් ගන්න ඕන ශ්‍රාවකයා දුක කියන්නේ මොකද්ද මෙතන? දුක කියන්නේ මේ අවස්ථාවේ තම අපේ ශරීරයෙන්, මිනිස්යාගේ ශරීරයෙන් නැත්නම් කයෙන් ඇතිවන අමිහිරි වේදනාව. මේක තමයි දුක. එතකොට මෙතෙන්දී වෙන ඒවා ශෝකය, ඒ වගේ ඒවා දුක නෙමෙයි, මරණීය දුක නෙමෙයි මේ කියන්නේ. මෙතන දුක කියලා හඳුන්වන්නේ ශාරීරිකව අමිහිරි වේදනාව. ඒක දැන් මේ පින්වතුන්ට මේ වෙලාවෙත් තියෙනවා. මේ වෙලාවේ කියන්නේ බණ අහන්න වාඩි වෙලා ඉන්නවා ඒ වාඩිලා ඉන්න කෙනෙක්ගේ ධනිස්සර ඉගෙනවා නම් අන්න ඒකට කියන දුක කියලා. ඒ ඒ ධනිස්ස රිදෙනකොට ඒ රිදෙන කෙනාගේ ධනිස්සින්ද ඒ දුක මගේ. එහෙනම් මගේ ධනිස්ස රිදෙනවා කියලා තේරෙන එක දුක අත්ංගමය වීම නෙමෙයි. දුක මගේ වීම. මගේ ධනිස රිදෙන හැමතැනම දුකක් තියෙනවා. මගේ කොන්ද රිදෙන හැමතැනම දුකක් තියෙනවා. මගේ ඔළුව රිදෙන හැමතැනම දුකක් තියෙනවා. දැන් අපිට ඔළුව රිදෙනවා නම් ඒ මගේ ඔළුවමයි රිදෙන්නේ. එතකොට ඔළුව රිදෙනවා මගේ ඔළුවම රිදෙනවා නම් අපි ළඟ තියෙන මානසිකාරය අයෝනිසෝ. නම් ඒක තමයි මේ කියන කතාව. එහෙනම් අපිට එහෙම දෙයක් අත්දකින්න නම් අපි සතිපට්ඨානිය වඩලා පුරුදු වෙන්න. වඩපු අවස්ථාවේ ශාරීරික දුක අත්ංගමය වෙනවා. මොන පළවෙනි ඒ හතර ආනිසංශය පස්වෙනි ආනිසංශය තමයි දෝමනස්සී. අත්ංගමය වෙනවා. දැන් දුක කිව්වේ නම් ශාරීරිකව ලැබෙන අමහිරි වේදනාවයි. කයට ශරීරයට දැනෙන අමහිරි වේදනාවයි. ආහාර ගැනීමෙන් වෙන්න පුළුවන්. පරිසරයේ තියෙන වාතය, සුළඟ, වැස්ස ඉවෑන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ගෙන් අනතුරකින් වෙන්න පුළුවන්. ශාරීරික පීඩා වලින් වෙන්න පුළුවන්. ඔය හැම තැනදීම අපිට දැනෙන්නේ දුකයි. ඔය දුක මට අයිති. මොකද දුක ඇති කරන්නේ මගේ ශරීර කොටසකින්. මගේ ශරීර කොටසන් නිර්මාණය කරකපු මනස කාර්යය අයෝනිසොයි. එතකොට සතිපට්ඨානය කවරු කවුරු හරි ප්‍රගුණ කරොත් ඔන්නේ මානසිකාරී යෝනිසෝ වුණාම දුක නැති වෙනවා නෙවෙයි දුක මගේ නෙවෙයි වෙන්නේ. දුක මගේ නෙවෙයි වෙන්නේ එහෙනම් ශරීර කොටස මගේ නෙවෙයි වෙන්නේ. ධනිස්ස වේදනාව තියෙන්න පුළුවන් ධනිස්ස මගේ වුණාම තමයි දුකක් වෙන්නේ. එතකොට ධනිස්සේ විඳීමක් තිබිලා ධනිස්ස මගේ නෙවෙයි නම් දුක නැහැ. ඔන්න අත්ංගමයි. මේවා කතා කරලා තර්ක කරලා විසඳන්න පුළුවන් ඒවා නෙවෙයි ප්‍රායෝගිකව භාවනා කරොත් යෝනිසෝ මනසිකාරයේ වැඩුවොත් අත්දකින්න පුළුවන් දේවල්. එහෙනම් නිකම්ම නිකම් තරක ස්වરૂපය. ධර්මයට ගලපලා වැඩක් නැහැ. ප්‍රායෝගිකදී න්‍යායාත්මකව විස්තර කරාට, ඇහුවට, කියෙව්වට, තර්ක කරාට ලැබෙන ඵලයක් නැහැ. එහෙනම් මේ සතිපට්ඨාන ආනිසංස තර්කයෙන් ලැබෙන එකක් නෙවෙයි පුහුණුවකින් ලැබෙන එකක්. ඊළඟට දෝමනස්සේ කියලා බුදුහාමුදුරුවෝ ධර්මයේ පෙන්වන්නේ දැන් අපිට තියෙනවා අරමුණු ගන්න මිනිස්සෙකුට ඉන්ද්‍රිය හයක්. ඒක දුක කාය ඉන්ද්‍රියෙන් හටගන්න එකක්. කාය ඉන්ද්‍රිය කාය විඥාණය අරුණට පස්සේ විඥාන නැත්නම් ඉන්ද්‍රියන් තියෙනවා අපිට පහක්. ඉතුරු වෙලා. ඇස්, කන්, නාස, දිව, මනස. දැන් කයට ස්පර්ශයක් දැනෙලා ඒක අමිහිරි වේදනාවක් උපදවනවා නම් ඒක දුකක් වෙනවා. ඒ වගේම ඇහැට රූපයක් පෙන්ලා ඒ පේන රූපය අපි අකමැති රූපයක් නා. අපි කැමති නැති රූපයක් ඇහැට පේන වෙලාවක අපි කැමති නැති සද්දයක් කනට ඇහෙන වෙලාවක අපි කැමති නැති ගන්ධයන් නාසයට ආග්‍රහණය වෙන වෙලාවක අපි කැමති නැති රසක් දිවට ස්පර්ශ වෙන වෙලාවක අපි කැමති නැති අරමුණක් මනසට එන වෙලාවක හටගන්නේ ධර්මතාවයේ දෝමනස්ය. ඒකට කයෙන් විතරක් ඇති වෙන අමිහිරි වේදනාව දුකයි අනික ඉන්ද්‍රියන් වලින් අරමුණු එන වර්තමාන මොහොතේ ඒ මොහොතේ ඇති වෙන අරමුණ නිසාවෙන් ඇතිවෙන අමිහිරි වේදනාව දෝමනස්සයයි. එහෙනම් සතිපට්ඨානය වැඩිීමේ යෝනිසෝමනසිකාරයේ ඉන්න යෝනිසෝමනසිකාරයේ පවතින වේලාවක ඇහැට රූපයක් පෙන්වම ඒ පේන රූපයේ අමිහිරි ස්වરૂපයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ අමිහිරි ස්වરૂපය විඳින පුජ්‍යල භාවයක් නැති වෙනවා කියන එකට ධර්මානුකූලව දෙන විස්තරය තමයි දෝමනස්සානං අත්තංගමාය. ඒ කියන්නේ අමිහිරි දෝමනස්සයක් අයිති කෙනා නැති කරගන්න. රහතන් වහන්සේ ඉන්නේ මේ මට්ටමේ. ඇහැට රහතන් වහන්සේට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, ඒ පේ ඇහෙන පේන රූපේ රහතන් වහන්සේ අමනාප ස්වરૂප තියෙන රූප තියෙනවා, මනාප රූප තියෙනවා. ඒක තේරුම තමයි. ඒවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පැහැදිලිව බුදුහාමුදුරෝ දේශනා කරනවා. රහතන් වහන්සේට පේන දේ තුල මනාප අමනාප ස්වરૂප දෙකක් තියෙන අරමුණ. ඒවගේම අමනාප දෙයක් පේනකොට රහතන් වහන්සේට දෝමනස්සයක් ඇති වෙනවා. ඒ දෝමනස්සේ අපිට ඇති වෙන දෝමනස්සේ වගේ නෙමෙයි. වෙනස තියෙන්නේ දෝමනස්සේ අත්ංග මාය ගුණේ යුක්තයි රහතන් වහන්සේ. අපි ඇහැට පේන නරක රූපයේ නිසාවෙන් අපහසුතාවයට පත් වෙන ගුණයෙන් යුක්තයි. කුජල භාවයෙන් යුක්තයි. අපිට කියනවා දෝමනසය අත්ංගමාය ගුණේ නෑ කියලා. මගේ මට පෙනුණා නරක දෙයක්. මේ හැඟීම අපිට. ඔන්නයේ ස්වરૂපය සතිපට්ඨානයේ වැඩුවම අහක් වෙලා යනවා. යෝනිසෝමනසිකාරයේ තුල ওই ස්වરૂපේ නෑ. ඇහැට කනට නාසයට දිවට කයට මනසට කයට නෙමෙයි මනසට එන අරමුණක අමිහිරි අරමුණක ඇති වෙන වේදනා ස්වરૂපය සමාංගේ මමත්වෙන් සලකන්නේ කියන එකයි මේකේ තේරුම. මේ ගුණය ලැබෙන්නත් සතිපට්ඨානයේ වැඩෙන්න ඕනේ යෝනිසෝමනසිකාරයේ පවතින්න ඕනේ. අයෝනිසෝමනසිකාරයේ තියෙන හැම වෙලෙම අර මමත්වෙන් සලකලා පීඩාවටපත් වෙනවා ඇහැට පේන රූපේනුත් කනට ඇහෙන අමීරු ශබ්දේනොත් මනසට එන අරමුණු හැම එකකින්ම ඒකත් එතකොට ශ්‍රාවකයා දැනගත යුතුයි මේ ස්වરૂපය සතිපට්ඨානයේ වර්තමාන අරමුණේ සතිය පවත්වන භාවනාව දියුණු කරගත්ත ශ්‍රාවකයෙකුට අත්දකින්න හම් වෙනවා භාවනා කරන කාලේ. නමුත් අපි හිතේ නැවත අර මුල් ස්වરૂපයටපත් වෙනවා. ඊළඟට වඩා වැදගත් වෙන සාධක දෙක නම් මේකේ ආනිසංස දෙක නම් දෙක හා තුන ආනිසංසයි. මම පැහැදිලි කරන්න ගියේ අර දුක දෝමනස්ය හඳුනගන්න නැතුව ශෝකය පරිදේවේ කියන කඳුනගන්න බෑ. දැන් දෙක ආනිසංස දෙක හා තුන ආනිසංස දෙක බුදුහාමුදුරුව පෙන්වන්නේ ශෝකය සමතික්කමාය ගුණයකට යනවා. පරිදේවේ සමතික්කමාය ගුණයකට යනවා. එතකොට මේ ආනිසංස දෙක. සතිපට්ඨානෙ වැඩි වීම තුළ යෝනිසෝමනසිකාරයේ වැඩි වීම තුළ අනිවාර්යයෙන්ම ශ්‍රාවකයාගේ ශෝකය සමතික්කමාය වෙනවලු. ඒ වගේම පරිදේවයේ සමතික්කමාය වෙනවා. දැන් ඉස්සෙල්ලාම මේ සමතික්කමාය කියන පදේ අර්ථය දැනගන්න. සමතික්කමාය කියන්නේ ඉක්මවනවා කියන ගුණය. එහෙනම් සතිපට්ඨානය වැඩිමෙන් පමණයි සතිපට්ඨානයේ වැඩිම නැමැති ඒකායන ක්‍රමයෙන් පමණයි සංසාරගත සත්‍යයේගේ ශෝකය ඉක්මවන්න පුළුවන්. පරිදේවේ ඉක්මවන්න පුළුවන්. ඊළඟට ශ්‍රාවකයා ඉගෙන ගත යුතු මොකද්ද මේ ශෝකය කියන්නේ? පරිදේවේ කියන්නේ මොකද්ද? මේ ශෝකය කියන දෙය හටගන්නේ ඇස් කන් නාස දිව කය කියන පංච ඉන්ද්‍රිය. ශෝකේ හට ගැනීමේ හැකියාවක් නැහැ ඇහැට. ඇහැට රූප මෙන්න කාටවත් ශෝකේ හටගන්නේ. කනට ශබ්ද ඇහුන මොහොතේ ශෝකේ හටගන්නේ. එතකොට හටගන්නේ ශෝකේ නෙවෙයි දෝමනස්සයයි. දැන් ඇහැට නරක රූපයක් පේන මොහොතේ හටගන්නේ දෝමනස්සයයි. කනට නරක ශබ්දයක් ඇහෙන මොහොතේ හටගන්නේ දෝමනස්සයයි. කයට නරක වේදනාවක් දෙන පොට්ටබ්බයක් ස්පර්ශ වුණාම හටගන්නේ දුකයි. එහෙනම් කයින් ඇති වෙනවා දුක වර්තමාන මොහොතේ අනිත් ඉන්ද්‍රියන් වලින් වර්තමාන මොහොතේ ඇති වෙන්නේ දෝමනස්යයි. අකමැති අරමුණින්ද. නම් ශෝකය කියන්නේ මනසින් විතරක් ඇති වෙන ධර්මතාවය. මනෝ ඉන්ද්‍රියෙන් විතරයි ශෝකය ඇති වෙන්නේ. මනෝ ඉන්ද්‍රියෙන් සෝකය ඇති වෙන්න වර්තමාන අරමුණ අවශ්‍ය නැහැ. දැන් ඕන වෙලාවක දැන් ඇහැටනම් නරක රූපයක් පේන්නේ නරක රූපය හැවිදිරි තියෙන්න ඕන. කනට නරක ශබ්දයක් ඇහෙන්න ඒ ශබ්දයේ ඇහෙන්න පරිසරයේ තියෙන්න ඕන. ඒකට දෝමනස්ය හට ගන්නවා. එහෙනම් වර්තමාන අරමුණක් සම්බන්ධ කරගෙනමයි දෝමනස්ය ඇති වෙන්නේ. නමුත් ශෝකය වර්තමාන අරමුණක් සම්බන්ධ කරගන්න ඕනේ. හිතෙන් මේ ශෝකය ඇති කරන්නේ. මේක තමයි ධර්මම දුක. ශෝකයයි. මේ සංසාරගත දුක් වලින් ධර්මම දුක ශෝකය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ශෝකය කියන මේ දුක නැත්නම් මේ ශෝකය කියන ධර්මයේ තණ්හාවේ තණ්හාවේ නිසා ජනනි වෙන එක. තණ්හාවේ ජායති සෝකෝ. එහෙනම් තණ්හාව නැමැති මේ සංසාර කාරකය එහෙනම් සංසාරය නිර්මාණය කරන තණ්හාවෙන්ම උපදින දෙයක් සෝකි. ඒක තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති බය. තණ්හාය විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බය. මේක අපිට අහලා පුරුදු ධර්ම ගාතාවක්. එහෙනම් මේ ශෝකය ප්‍රබලයි. මොකද තණ්හාවමයි මේකේ මුල. ශෝකය ඇති වෙන්නේ මනෝ ඉන්ද්‍රිය හරහායි. ශෝකය ඇති වෙන්නේ වර්තමාන අරමුණු බලපාන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන්ට මේ බණ අහන ගමන් ශෝකය ඇති වෙනවා. ඇති කරන්න පුළුවන්. බොහොම සරලව ඇති වෙනවා. හේතුව තමයි දැන් මේ බණ අහන ගමන්ම Tamanta මතක් වෙනවා යම් කිසි විදිහක ගෙදර දොරේ කරන්න තියෙන අත්‍යවශ්‍ය එකක් කරන්න බැරි වුණා කියලා. ධානකේ දොර වහලා ඉන්න බැරි වුණා කියලා. බණ අහන්න වාඩි වුණා තමන්ගේ නිවසේ ප්‍රධාන දොර ඇහුවේ නැහැ. දැන් ඒක මතක් වෙන්නේ බණ අහනකොට. මේක මතක් වෙන්නේ පංචේන්ද්‍රයන් නෙමෙයි මනෝ ඉන්ද්‍රියට. මතක් වෙනකොටම ඇති වෙන්නේ දෝමනස්සය. නරක අරමුණක් මනසින් ආවා. නමුත් ඒ දෝමනස්සේ එක්ක මෙයාට පුළුවන් මනසට ඒ දොර ඇහි වහන්න බැරි වෙච්චි එක හේතුවේ වෙන්න පුළුවන් හානි සිහි කරන්න. හොරු පනින්න පුළුවන්. එහෙනම් තමන්ගේ සිහි කල්පනාව අඩුකම ගැන තැවෙන්න පුළුවන්. මේවා ඔක්කොම ශෝකයයි. ඒ කියන්නේ අතීත අරමුණක් මතක් කරගෙන ඒ අතීත අරමුණ සිහිපත් කරගෙන වර්තමානයේ සිදු කරන පීඩාව ශෝකයයි. එහෙනම් අතීතයේ ඕන දෙයක් මේකට සිහි කරන්න පුළුවන්. ශෝක වෙන්න අතීතයේ ඕනම අරමුණක් ගන්න පුළුවන්. අතීත අත්දැකීම් ඕන එකක් ගන්න පුළුවන්. එහෙන් ගත්තේ කණින් ගත්තේ ඕනම අතීත අරමුණක් වර්තමානයේ ශෝකය වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට ඇහැට ඊයේ දවසේ අප්‍රිය රූපයක් නෙමෙයි ප්‍රිය රූපයක් ලැබුණා. උදාහරණයක් විදිහට අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා ඈත ප්‍රදේශයක ඉඳලා ඊයේ ගෙදර ආවා. එතකොට දැන් තමන්ගේ දරුවා දැකීම අම්මට ප්‍රිය රූපයක්. ඒතකොට පුතා දැක්කා වුණාම ඊයේ ඒ ඊයේ දවසේ පුතා දකින්න මොහොතේ අම්මට සතුටක් තියෙනවා. ඒ අම්මට පුතා දකින්නකොට කවදාවත් දෝමනස්යක් හටගන්නේ සතුටක් හටගන්නේ. නමුත් අම්මා ඒ දරුවා ඒ ඊයේ ඇවිදින් ඊයේ ගියා. අද අම්මා බණ අහනවා. මේ වෙලාවේ බණ අහනවා. බණ අහන අම්මට ඊයේ ආපු පුතා මතක් වුණොත් අහන බණ වලට වැඩිය අර පුතා හින්දා ශෝකේ. එන අතීත සියලු දේ මේකට ගන්න දැන් ඒ වගේම දැන් මේ වෙලාවේ බණහන අම්මට හෙට තමන්ගේ පුතා එනවා කියන එක දැනගෙන ඉන්නවා නම් ඒ පුතා හෙට එයි කියන එක මතක් වෙන්න පුළුවන්. ඒක සතුටක්. ශෝකේ නෙවෙයි. ඒකට මේ හිටපු තායි කියන එක බනහන වෙලාවේ මතක් වුණා සතුටා. නමුත් එහෙම සතුටට ශෝකයේ මේ ඉන්දගෙන ඉන්නේ වැඩි වෙලා. මොකද කරන්නේ? ශෝකයේ කියන ධර්මය આવොත් හිත පුතා ඒ කිව්වට එනවා කිව්වට මොකක්hari වෙන හේතුවක් උඩ නෑවිදින් ඉන්න පුළුවන් වෙයි. බාධකයක් එයි කියලා මනසින් හැදියකි මතයක්. අන්නේ මතය සුඛය. එහෙනම් දැන් ඕනම සතුටු දෙයක් අතීතයේ වෙච්ච එකක් වර්තමානයේ මතක් කරලා ඒ සතුට සුඛයක් බවට හැරෙනවා. ඕනම දුක් වෙච්ච දෙයක් වර්තමානයේ මතක් කරලා සුඛයට ආහාර වෙනවා. එහෙනම් මේ සෝකය කියන එකට සතුටක් ආහාර දුකක් ආහාර ඒ කියන්නේ පසුගිය සිද්ධිය කියලා මේක හොඳ එකක් ආහාර මේකේ නරක එකක් ආහාර. ශෝකයට පුළුවන් හොඳ දේ නැහැ කියලා ශෝක වෙන්න. නරක දේ ලැබුණා කියලා ශෝක වෙන්නත් පුළුවන්. ඒවල මේ අනාගතය ගත්තම ශෝකයට පුළුවන් හොඳ දේ නොලැබෙයි කියලා ශෝක වෙන්නත් නරක දේ ලැබෙයි කියලා ශෝක වෙන්නත්. එහෙනම් දැන් ඔය ශෝකය කියන එක මහා ප්‍රබලම සංසාර කාරකයයි. ශෝකයෙන් තොර ජීවිතයක් නෑ. දැන් උදාහරණයක් විදිහට ශෝකය මේ පින්වතුන්ට ශෝකය යදාගෙන ඕනම දෙයක් ඕනම සතුටක් විඳිනකන් ශෝකය හොරෙන් බලයි. මොකද සංසාරගත සත්‍යයේ සියලුම සතුට වර්තමානයේ සංසාරගත සත්‍යයේ සතුට අනාගතයේ ශෝකයේ ආහාර මේක තමයි මේ සංසාරයේ තියෙන භයානකම පැතිකඩ. දැන් ධර්මයක් විදිහට මේ වින්වතුන්ට මේ වෙලාවේ බනහන. මේක සතුටක්. මේ සතුට බනහලා කවුරු හරි සතුට වෙනවනම් ඒ සතුට වෙන එක්කෙනාගේ ශෝකය බලා ඉන්නවා. එයාට අවස්ථාව එනකම් මේ සතුට ආහාර කරගන්න. එදාට එයා සතුට නෑ දුකයි. කොහොමද ඒ වෙන්නේ? දැන් බණ අහලා කවුරු හරි මේ වෙලාවේ සතුටු වෙනවා නම් බණ ඉවර වුණාට පස්සේ බණ ඉවරයි කියලා ඉන්නේ මොකද්ද? අන්න සෝගේට ආහාර. බණ අහනකොට සතුටු නම් බණ නැති වෙච්චම සෝගේට පුළුවන් එක දුකක් කරන්න. දැන් අලුත් ඇඳුමක් ගත්තා ඒ ඇඳුම අඳලා ඉන්න එක සතුටක්. ලෝකේ බලා ඉන්නවා සතුටු වෙන්න අරිනු. ටිකක් කල් ගියා මේ ඇඳුම පරණ වෙනකොට ඒ ඇඳුමින්ම අඳින එක දුක. එතකොට සෝකේ තමයි මේකේ ආහාර කරගන්නේ. ඕක සියලුම ජීව ක්‍රියාවලියට සම්බන්ධයි. වර්තමානයේ සතුට සෝකේ අනාගතයේ සෝකයට ආහාරයක් වෙනවා. ඒකට මේ සෝකයේ සෝකයට කරන්න පුළුවන් දෙයක් නෑ අපිට. ඒ ශෝකය යටපත් කරන ශෝකය රකින්න පුළුවන් ශෝක වෙන එක රකින්න පුළුවන් සීලෙන්. ධර්මදුරට සම්පූර්ණ බෑ. ඒ වගේම ශෝකය යටපත් කරන්න පුළුවන් සමත භාවනාව. නමුත් සංසාර කෙලවරක් නෑ. ශෝකය ආයෙ ලියලනවා. යටපත් කරාට බ්‍රහ්ම ලෝකයේ හිටියත් ඒක ඉවර වෙනකොට ආයෙ ශෝකය දල්වනවා. යටපත් කරන්න පුළුවන් සමත භාවනාවෙන්. දැන් බුදුහාමුදුරුවෝපේන හොයාගත්ත මේ සතිපට්ඨාන භාවනාවේ ශීශීෂී භාවය තමයි මේ යටපත් කරන ශෝකය ඉක්මවන්න පුළුවන්. ඉක්මවනවා කියන්නේ මොකද්ද? ඉක්මවනවා කියන්නේ ශෝකය ගලාගෙන ඉන්නේ මනෝමය අරමුණක් විදිහටයි. දැන් ශෝකයේ සරල ශෝකයක් නම් කුඩා ශෝකයක් නම් මේ පින්වතුන්ටත් පුළුවන් ඇහැ කන නාස පංච ඉන්ද්‍රිය වලින් ඒ ශෝකය දැනට අහක් කරගන්න ඉක්මවන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙරිච්ච ආච්චම්ම මතක් වෙනවා. ශෝක ඇති. ඒ ශෝකය යටපත් කර හැකි මේ පින්වතුන්ට රූපවාහිනිය දාලා ටෙලිනාට්‍යයක් බලනවා. ශෝකේ යටපත් වෙනවා ඉක්මෝන නමුත් ඔය ඔය ක්‍රියාවලියේ පංච ඉන්ද්‍රියන් වලින් මනෝ ඉන්ද්‍රියෙන් එන ශෝකේ යටපත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා හැම ශෝකයක්ම බෑ ඉක්මවන්න බෑ නමුත් සතිපට්ඨානයේ වැඩුවොත් වර්තමාන මොහොත අවබෝධ කරගත්තොත් නැත්නම් මේ කයේ ධාතු ගුණ ප්‍රකට කරගත්තොත් ඒ ධාතු ගුණ ප්‍රකට වෙච්චි යෝනිසෝ මානසිකාරයට පුළුවන් ඕනම ශෝකයක් ඉක්මවන්න. ශෝකී අරමුණ මනසෙන් ඉවත් කරලා කයේ කායගත සතියකට යන්න පුළුවන්. අනේ ශෝකී මනසෙන් එන ශෝකී අරමුණ ඉක්මවලා නඩපාත් කළ යටපත් කරගන්න. ඒක ඉදිරියට අරගෙන කායික කායගත සති සතිපට්ඨාන අරමුණකට ගන්න පුළුවන් ශක්තිය සතිපට්ඨාන භාවනාවේ තියෙනවා. එහෙනම් මෙන්න මේක තමයි ශෝකයේ ඉක්මවන්නුව කියන්නේ. පරිදේවය කියන්නේ ශෝකයේ පිටත ගලා යන හැඬීම, වැළකීම වගේ වැළපීම වගේ අපි සාමාන්‍යයෙන් සිදු කරන ශෝකයේ බාහිර ස්වરૂපය. මේකත් ඉක්මවන්න පුළුවන් සතිපට්ඨානෙට. වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ ශෝකයේ ඉක්මවන්න පුළුවන් ක්‍රමයක්. පරිදේවය ඉක්මවන්න ක්‍රමයක්. ඉතින් මේ පින්වත්තුන්ට මේ දේශනා මාලාවේ අද දවසේ අවසන් කරන්නේ සෝතපට්ඨි අංග සූත්‍රයේ 10 වෙනි දේශනාව මෙහිදී පැහැදිලි කරා සෝතාපට්ටි අංග සම්පූර්ණ වීමෙන් ඒ ශ්‍රාවකයාට ලැබෙන ප්‍රතිඵල ආනිසංස මේ පැහැදිලි කරේ අවසාන දේශනාවේ ඊට පෙර පැහැදිලි කරා මේ පින්වතුන්ට ඒ ආනිසංසය ඒ වගේම සෝතාපට්ටි අංග හතර ලක්ෂණ යෝනිසෝමනසිකාරය වැඩිීමේදී ඇතිවන බාධා හා ප්‍රයෝජන ගැන කතා කරා මේ සෑම කරුණක්ම කතා කරලා මේ පින්වතුන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ජීවිතයට සෝතාපට්ඨියංග සම්පූර්ණ කර ගැනීමෙන් ඒ සංසාර විමුක්තිය අවබෝධ කරගන්න. ඒ සෑම දිනා මේ සඳහා සතිපට්ඨානෙ වැඩි යුතුයි. අද දවසේ <clears throat> මේ දේශනාවට නියමිත කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නියමිත කාලය අවසන් වෙනවා සමගම ඒ දේශනා මාලාවම අද දවසේ අවසන් කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං සෝතාපට්ටි අංග දේශනාවේ 10 වන දේශනාවටයි ඔබ සවන් දුන්නේ බුදුරජාණන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් කරන් උන්වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා. තුන්වන්ගේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවය චිර ජීවන ලැබේවා. උන්වහන්සේ පතන බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ මියඟ ධර්මානුශාසනාව ඔක්තෝබර් මාසයේ 14 වනදා ප්‍රචාරය වෙනවා. ධර්මදේශනාවට සවන් දුන්න හැමදෙනාට ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාටම උතුම් වූ නිවන් මඟ හෙළි වේවා.